සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස පාතු භාවෝ දුල්ලභෝ ලෝකක්මින් තීති සාදු සාදු සාදු සද්ධාවන්ත කාරුණික පින්නතුනේ පින්නතුනේ අද මේ දේශනාව සඳහා මාත්‍රකා ස්ථානයේ තබා ගන්නට යුතුනේ සංයුත්ත නිකායේ සඳහන් වන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම තමයි සාරම්දද සූත්‍රය. සමහර විට පින්නතුල්ලා අහලා තියෙන්නත් පුළුවන්. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළේ විශාලා මහනුවර වැඩ ඉන්න කාලේ. විශාලා මහනුවර ගැන කියනකොට පින්නතරට මතක් වෙන්නේ කවුද? විශාලා මහනුවර ගැන කියනකොට අපට මතක් වෙනවා කරුණ රාශියක් නේද? එකක් තමයි රතන සූත්‍ර දේශනාව සිද්ධ වුණේ විශාලාව. ඊළඟට විශාලාව ගැන කියනකොට අපිට මතක් වෙන්නේ ලිච්ඡවි රජදරුවෝ. ලිච්ඡවි රජදරුවෝ රාජ්‍ය කරපු ප්‍රදේශය තමයි විශාලාව කියලා කියන්නේ. මේ ලිච්ඡවි රජදරුවන් මේ දේශනාවට මුල් වුණා. මේ ලිච්ඡවි රජදරුවෝ ගැන කියනකොට පින්නතුනේ මේ අයගේ තිබුණ විශේෂ ලක්ෂණ ලක්ෂණයක්. ඒ තමයි ලිච්ඡවි රජදරුවෝ කවදාකවත් තනියෙන් තීරණයක් ගත්තේ නැහැ. සාකච්ඡා කරලමයි තීරණ වලට එළඹෙන්නේ. ඒක හොඳටම ඔප්පු වෙනවා විශාලා මහනුවර කියන මේ නගරේ මේ රටේ පින්නතුනේ කෝටාගාර ශාලා තිබිලා තියෙනවා 500ක්. කෝටාගාර ශාලා කියන්නේ මොනවද? සාකච්ඡා කරන්නම තියෙන ශාලා. දැන් අපේ පාර්ලිමේන්තුව වගේ. රටේ ප්‍රශ්න කතා කරන්නේ එතරම්නේ. අන්න ඒ වගේ මේ රට පිළිබඳව සාකච්ඡා කරන්නම වෙන් කරපු ශාලා 500ක්. හිතන්න ඒකට කොච්චර මේගොල්ලෝ සාකච්ඡා කරලා තියෙනවද කියලා. ඒ නිසා මේගොල්ලොන්ගේ ආර්ථික උපාදනයේ බලායිදි දිනු වෙලා තියෙනවා. ඒ තනි තීරණ ගන්නෙ නෑ. හැමෝත් එක්කම තෝරලා බේරලා මැනලා කිරලා එහෙම තමයි තීරණ ගත්තේ. ඉතින් දවසක් මේ ලිච්ඡවි රජදරුවෝ එකතු වුණා සාරණ්ඩද කියන ශාලාවට. ඉතින් මේ සූත්‍රේ නම් කරලා තියෙන්නේ ඒ ශාලාවේ නමෙන්. ඒක නම් මොකද්ද? සාරම් දද. ඉතින් දැන් මේගොල්ලෝ එදා සාකච්ඡාවට වාඩි වෙනකොටම වගේ ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩ ඉන්නවා කියලා. ඉතින් ඒ වෙනකොට උන්වහන්සේ විශාලාවේ හිටියේ නෑ. නමුත් මේකට මේ සාකච්ඡාවට ආවට පස්සේ ආරංචි වුණා බුදුරජාණන් වහන්සේනේ අද විශාලාවට වැඩියයි කියලා. ඉතින් මේගොල්ලෝ දැන් උදේ කාලේ මේ සාකච්ඡාව පටන් ගත්තේ සාකච්ඡාව පටන් ගන්න කලින් මිනිස්සෙකුට කතා කරන ඒ මිනිස්සයා පාරෙන් ගිහලා තිබ්බා. පාරෙන් තියලා කිව්වා බැරි වෙලා හරි භාගතුන් වහන්සේ පින්නපාතේ වඩින්න පුළුවන් මේ මාර්ගය. එහෙම සරුවඥන් වහන්සේ පිඬුසිකා වැඩියෝ අපිට මතක් කරන්න ඕනේ කිව්වා. එහෙම කියලා දැන් මේ රජවරු ටික ඔක්කොම අර ශාලාවට එකතු වෙලා සාකච්ඡා කරන්න පටන් ගත්තා. එදා රාජතාන්ත්‍රික කටයුත්තක් තිබෙච්ච නැති නිසා මේකළු සාකච්ඡා කරේ රාජ්‍යයකට වටිනාම කාරණා පිළිබඳව දුර්ලභ කාරණා. ඉන්දන් බලන්න ඒගොල්ලෝ ඒව පවා සාකච්ඡා කරලා තියෙනවා. ඒක රජ කෙනෙක් ළඟටලා කියනවා රාජ්‍යයකට වටිනාම දේ දුර්ලභම දෙයක් තමයි හත්ති රතන. ඒ කිව්වේ සබ්දන්ත හස්තිය ඇත. රාජ්‍යයකට දුර්ලභ වස්තුවක් කියලා මේගොල්ලෝ සාකච්ඡා කළා. එක්කෙනෙක් යෝජනා කළා අනිත් අය ඒක අනුමත කළා. පින්නතුනේ දැන් සාමාන්‍යයෙන් රග කෙනෙකුට ඇතෙක් කියලා කියන්නේ ලොකු දෙයක්. දැන් බලන්න රජ කෙනෙකුට නෙවෙයි සාමාන්‍ය කෙනෙකුට උනත් අද කාලේ බලන්නකො. ඇයි මිනිස්සු අද කාලේ ඇත්තු හදන්නේ? අලි ඇත්තු හදන්නේ ලොකු ආදායමක් තියෙනවා. වියදම තමයි වැඩි. එහෙනම් ඇයි ඔය මිනිස්සු අලියතු හදන්නේ? තමන්ගේ තියෙන නම්බුවට නේද? අලියතු පවා ඉන්න මිනිස්සු කියලා කියනවනේ. ඒතර සාමාන්‍ය මිනිස්සෙකුට එහෙම හිතෙනවා නම් රජ කෙනෙකුට හිතෙනවා කියන එක අහන්න දෙයක් නෙවෙයිනේ. රජ කෙනෙක් හිතනවා හොඳ සද්දන්ත හක්කියෙක් ඉන්නවා නම් ඒක රාජ්‍යයට ලොකු දෙයක්. දැන් බලන්න වෙස්සන්තර මහරජුරවන්ට වෙස්සන්තර මහරජුරන්ගේ සුදු ඇතෙක් හිටිය කියලා අපි අහලා තියෙනව නේද? එහෙමනම් රාජ කෙනෙකුට ඇතෙක් පිළිබඳව ඇති වෙන අදහස අරුමයක් නෙවෙයි. ඉතින් හැමෝම මේක අනුමත කළා ඒක ඇත්ත කියලා. ඊළඟට තව රජ කෙනෙක් නැගිටලා කියනවා රාජ්‍යයකට වටිනාම වස්තුවක් තමයි අස්සරතන. අස්සරත්නය කියලා කියන්නේ වේගෙන් දුවන්න පුළුවන් අස්සය ආජානීය අස්සය. අදක වගේ මෝටර රථ තිබුණේ නැහෙනේ. ඒ නිසා අස්සයේ හොඳට වේගෙන් දුවන්න පුළුවන් අස්සය කියලා කියන්නේ ඒක ලොකු සම්පතක්. ඒකත් හැමෝම පිළිගත්තා. ඊළඟට තව රජ කෙනෙක් නැගිටලා කියනවා මණිරතන. මණිරතනය කියලා කියන්නේ මේ මණි කියලා කියන්නේ ආභරණ වලටනේ. යද වුණත් ආභරණ කියන වටිනව නේද? රත්තරණෙන් හදපුවා රිදී වලින් මණික් වලින් හදපු ආභරණ වටිනවා. හැබැයි මෙතන කියන්නේ විශේෂ ආභරණයක්. මණිරත්නය කියලා කියන්නේ උදක ප්‍රසාද මාණික්කය කියලා එකට කියන්නේ. ඒ මාණික්කේ ඒ රත්තරන් නැත්තම් ඒ ආභරණය පැරණි පොත්පත්වල සඳහන් වෙනවා බොර වතුරකට දැම්මොත් වතුර පැහැපත් වෙනවා. ඒ තරම් මේ කානුභාව සම්පන්න ආභරණයක්. හැමෝම මේක පිළිගත් එක පිළිගන්න වෙනවනේ. ඊළඟට තව රජ කෙනෙක් ඇඟිටලා කියනවා රාජ්‍යයකට දුර්ලභම වස්තුවක් තමයි ඉත්ති රතනක්. ඒ කිව්වේ මන බන්ධනීය ස්ත්‍රිය. රූප සම්පත්තියෙන් යුක්ත ස්ත්‍රියක් රාජ්‍යයකට මහා දුර්ලභ වස්තුවක්. එහෙම කියන්න පොඩි අත්දැකීමකුත් මේගොල්ලන්ට තිබුණා. අත්දැකීම තමයි ලිච්ඡවී රජදරුවෝ කියලා කියන හරි ප්‍රබල රජවරු. හැබැයි ඒ ප්‍රබල රජවරු පවා විශාලාවේ හිටපු අම්බපාදී ගණ්ඨාවට පරාද වෙලා තියෙනවා. ඇගේ රූ සපුව නිසා. එතකොට පින්නතුනේ මේ අධ්‍යක්ීමත් එක්ක මේගොල්ලෝ කියනවා රාජ්‍යයකට දුර්ලභම වස්තුවක් තමයි කවුද? මනබන්ධනීය ස්ත්‍රිය. ඒකත් තමෝම් පිළිගත්තා. තව රජ කෙනෙක් ළඟටලා කියනවා රාජ්‍යයකට වටිනා වස්තුවක් තමයි ගහපති රත්න. ගහපති රත්නය කියලා කියන්නේ දක්ෂ ප්‍රබල අමාත්‍යවරයෙක්. දැන් රජ කෙනෙකුට මොකක් හරි වුණොත් ඒ රාජ්‍යය ගෙනියන්න ප්‍රබල අමාත්‍යවරයෙක් කියන එක දුර්ලභ දෙයක් නේ. දැන් මෙහෙම සාකච්ඡා කර කර ඉන්නකොට අර පාරේ නවත්තලා හිටපු මිනිස්සයා දුවගෙන ඇතුලට ආවා. ඇතුළට ඇවිල්ලා කියනවා අන්න භාග්‍යතුන් වහන්සේ පාරේ පින්න පාතේ වරිනවා. මේ රජවරු ඔක්කොම එළියට ආවා. එළියට ඇවිල්ලා පාරට ගිහිල්ලා මහා පාරදිම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පතුල් වන්දනා කළා. වන්දනා කරලා කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේට විවේකයක් තියෙනවා නම් තව දානෙට වෙලාව තියෙනවා නම් පින්දපාත ලැබුණා නම් අප කෙරෙහි අනුකම්පාවෙන් අපේ මේ ශාලාවට වඩේ. ඉතින් බුදුරජාණන් වහන්සේට මේ පින්දපාත ලැබිලා තිබුණා. ඉතින් දාන වන්දනත් වෙලාව තිබුණා. භාග්‍යතුන් වහන්සේ ආරම්භක ශාලාවට වැඩියා. ඉතින් වැඩ ඉන්න ආසනයක් හම්බුණා. බුදුරජාණන් වහන්සේගේ වැඩ හිටියා. ඉතින් මේ රජවරු කියනවා දැන් උදාරුවෙන් කියනවා. භාගතුන් වහන්සේ අද අපි මේ රාජතාන්ත්‍රික දෙයක් නැති නිසා අපි කතා කරේ රාජ්‍යයකට දුර්ලභම දේවල් ලෝකයේ තියෙන දුර්ලභම දේවල්. බුදුරජාණන් වහන්සේ මොනවද ධර්මයේගොල්ලෝ කියනවා සද්දන්ත හක්තිය වේගෙන් දුවන්න පුළුවන් අස්සය ඒ වගේම උදක ප්‍රසාද මාණික්කය මනබන්ධනීය ස්ත්‍රිය දක්ෂ ප්‍රබල අමාත්‍යවරයා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා කාමාදි මුත්තානං වත බෝලිච්චවි. ලිච්ඡවි රජදරුවනි වත්තුකාම ක්ලේශකාම හටුන්න කරගත් අයට නම් මේවා ලොකු දේවල්. මොකද උන්වහන්සේ වදාලේ වත්තුකාම ක්ලේශකාම ඔටුන්න කරගෙන ජීවත් වෙන අයට මේවා ලොකු දේවල්. හැබැයි මේ වාගේ යථා ස්වභාවය දන්න යථාර්ථය දැක්ක උත්මයෙකුට මේවා දුර්ලභ දේවල් නෙවෙයි. මේවා ලෝකේ හැමදාම තියෙන දේවල්. එතකොට බලන්න පින්නතුණී සාමාන්‍යයෙන් අපි මේක තේරුම් ගන්න ඕන දැන් මේ ලෝකයේ ගත්තාම අපි ජීවත් වෙන කාම ලෝකේ. කාම ලෝකේ කාමභෝගීව ජීවත් වෙන කෙනෙකුට වටින්නේ තමන්ගේ දරුවෙක් හොඳට ගයක් හදනවා, හොඳ රස්සාවක් කරනවා, සල්ලි හම්බ කරනවා. යාන වාහන ගන්නවා, ඉතින් කසාද බඳිනවා, දරුමල්ලු හදනවා. ඒක තමයි සාර්ථක ජීවිතය හැටියට දකින්නේ නේද? ඒක තමයි දෙමව්පියෝ කවුරුත් තමන්ගේ දරුවෝ ඉපදිච්ච දවසේ ඉඳලා ලොකු මහත් කරලා ගන්නෑනේ මහාන කරන්නේ. කවුරුත් අම්මා තාත්තා මොන්ටිසෝරි යවනවද පුතේ? ඔයා හොඳට ඉගෙනගෙන මේ සසර හර බිය කරුයි මේකෙන් ඈතර වෙන්න කියලා කවුරුත් මහාන කරන්න ළමයි හදනවද? එහෙම හදන්නේ නැහැ. ඒක ළමයි හදන්නේ මොකටද? අර මම මුලින් කියපු ටිකට නේද? ගෙවල් හදන්න, කසාද බඳින්න, ඉගෙන ගන්න, හොඳට ආරක්ෂා කරන්න. ඒකට තමයි ළමයි හදන්නේ. ඉතින් ඒක සාමාන්‍ය දෙයක් ඒක වරදක් හැටියට කියනව නෙවෙයි. අන්න ඒ වගේ පංචකාමයේ මොටුන්න කරගත් අයට රජවරු කියපු දේවල් වටිනවා. හැබැයි යථාර්ථයේ තේරුම් ගත් උත්මයෙකුට ඒවා දුර්ලභ දේවල්ද? ඒවා දුර්ලභ දේවල් නේ උන්වහන්සේ සිනාව පහල කරලා කියනවා. මේවා මොන දුර්ලභ දේවල්ද? මම මේකට පුංචි දෙයක් කියන්න මම මේ කතාව කියලා තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ හොඳට ඉගෙන ගත්ත කෙනෙක් තරුණ වයසේ විශ්වවිද්‍යාල ඉවර වෙනකොට උන්වහන්සේ පැවිදි වුණා. ඉතින් පැවිදි වෙලා ඉතින් ගුරුවරයා ළඟ කාලයක් ඉඳලා ප්‍රසම්පදා හැමත් වෙලා තනියෙන් භාවනා කරන්න ඕන කියලා කුටියකට වෙලා භාවනා කළා. ඉතින් ගමක් ආශ්‍රිතව මුන්වහන්සේ ජීවත් වුණා. හැමදාම පින්ඳ පාති වටේම එක වෙලා. එක මැදි වයසේ අම්මා කෙනෙක් මේ ස්වාමීන් වහන්සේට හැමදාම පින්ඳ පාති බෙදෙනවා. හැබැයි උන්වහන්සේට තේරුණා මේ අම්මා ලොකු අවධානයකින් ඉන්නවා මේ හාමුදුරු ගැන. දවසක් පින්නපාතේ බෙදලා මේ අම්මා අහනවා අනේ මේ තරුණ ජීවිතයේ මොකද්ද මේ කරගත්ත අපරාධේ? ඇයි දැන් අර තනියෙන් කුටියට වෙලා භාවනා කරනවා පින්නපාතේ වදිනවා. දැන් බලන්න පින්නතුනේ අම්මා අවංකයිති. එයාට හිතිච්ච දෙන්නේ. එතකොට ඒකට හේතුව මොකද්ද? ඒක අමුත්තන්න වෙයි. පංචකාමයේ ඔටුන්න කරගත් අයට අර අපරාධයක් තමයි. එතකොට දැන් බලන්න ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ වත්තුකාම ක්ලේශකාම කොටුන්න කරගත්ත අයට මේවා ලොකු දේවල්. හැබැයි මට නම් මේවා ලොකු දෙයක් නෑ. උන්වහන්සේ වදාලා මම කියලා දෙන්නම් ලෝකයේ තියෙන දුර්ලභම කාරණා ටික. අහහ. ඉතින් මේ රජවරු සද්ධාවන්තයිනේ. ඒකනේ භාග්‍යතුන් වහන්සේගේ කැමිනීම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කිව්වා මේ ස්වාමීනි එහෙනම් අපට ලොව තියෙන දුර්ලභම කාරණා පහ කියලා දෙන්න කියලා. දැන් මේගොල්ලෝ සාකච්ඡා කරේ කරුණු පහයිනේ. එනිසා බුදුරජාණන් වහන්සේ වදාළ ඕක නෙවෙයි දුර්ලභ කාරණා පහ වෙන කාරණාවක් තියෙනවා. එහෙනම් අද අපේ පින්නතුල ඉගෙන ගන්න අන්න ඒ ලොව තියෙන දුර්ලභම කාරණා පහ. එතකොට ඉතින් අපේ වාසනාවත් අපිට තේරුම් ගන්න පුළුවන් මේ කියන දුර්ලභ කාරණා බොහෝමයක් සියල්ලම අපට ලැබිලා තියෙනවා. අර අලියාගේ ස්වභාවය, අලියාගේ ඇඟේ තියෙන සයිස් එක අලියා දන්නේ නැහැ කියනෝ නේද? අන්න ඒ වගේ තමයි අපිට ලැබිලා තියෙන වාසනාවේ මහිමය අපි දන්නේ නැහැ. ඒකයි මෙතන තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලොව දුර්ලභම කාරණේ තමයි තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස පාතු භාවෝ දුර්ලභෝ ලෝකස්මේ තථාගත බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම ඊටාම දුර්ලභයි. ඔන්න පළවෙනි කාරණය. එහෙමනම් දැන් අපි හැම කෙනෙක්ම තථාගත බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච බුද්ධෝපාද කාලයක නෙවෙයිද මේ ඉන්නේ බුද්ධෝපාද කාලයක ඉන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා උන්වහන්සේ පරිනිර්වාණ මංචකයේදී වදාලේ එක බුදුරජාණන් වහන්සේ නමයි පිරිනිවන් පාන්නේ හැබැයි සරුවත්ඥන් වහන්සේලා 84000ක් වැඩ ඉන්නවා. ධර්මයේ ජීවමානයි. එහෙමනම් පින්නතොනේ අපට තථාගතයන් වහන්සේ පිරිනුවන් පෑවට බුද්ධ ශාසනයේ පින් කරගන්න සියලු කුසල් කරගන්න අපට අවස්ථාව තියෙනවා. මාර්ගඵල ලබන්නත් අවස්ථාව තියෙනවා. මේ බුද්ධෝපාදයක්නේ. බුද්ධෝ පාදේ කියලා කියන්නේ අති දුර්ලභ අවස්ථාවක්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේට මේ සාමාන්‍ය කෙනෙකුට හිතෙන්න පුළුවන්. අනේ අපට ජීවමාන බුදුරජාණන් වහන්සේට දාන හැන්දක් පූජා කරගන්න ලැබුණ ලැබුණා නම් කියලා හිතෙනවනේ. නමුත් වෙනසන ඒ අවස්ථාවක් අද තියෙනවා. දැන් බලන්න දක්ෂිනා විභංග සූත්‍ර අට කතාවේ තියෙනවා. හොඳට කර්මයේ කර්මඵලයේ විශ්වාස කරගෙන ජීවමාන බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන අපි ඒ සම්බුද්ධ පූජාව පවත්වනවා නම් ජීවමාන බුදුරජාණන් වහන්සේට පූජා කළා හා සමානවම අනුසත් ලැබෙනවා. ඒකනේ උන්වහන්සේ ආමිත පූජාව අනුදැනව දාලේ. නැත්තම් මෙච්චර ප්‍රඥා මහිමයක් කියන උත්තරයන් වහන්සේ නම කියයිද මේ ආහාර පාන පූජා කරන්න කියලා ඒ වගේ උන්වහන්සේ වැඩක් නැහැ. ආහාර පූජා කරා කියලා උන්වහන්සේට ප්‍රයෝජනයක් නැහැ. උන්වහන්සේ මේක අනුදැනවදාලේ පිනතුනේ අප කෙරෙහි තියෙන මහා කරුණාවෙන්. මොකද චේතනාව තමයි කර්මය බවට පත් වෙන්නේ. චේතනාම් වික්කවේ කම්මං වදාමි. ද්‍රාමිත පූජාව තුළින් අපිට අර විදිහටම ධර්මාන කාලයේ කරගත්ත පින්කමක් වගේ මාංශංශ ලබන්න පුළුවන්. එහෙමනම් බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම පින්නතුනේ ඒක සුළුපටු දෙයක් නෙවෙයි. දැන් බලන්න අබුද්ධෝත්පාද කාලයක ඉපදුනා නම් කිසිම දෙයක් අපි දන්නේ නැහැ. කර්මයක් දන්නේ නැහැ, විපාකයක් දන්නේ නැහැ. මොනම දෙයක්වත් දන්නේ නැහැ. මේ මිත්‍යා දෘෂ්ටික හැටියට ජීවත් වෙන්නයි වෙන්නේ. නමුත් අද අපිට හොඳ නරක යහපත අයහපත මේ සියල්ලම දැනගන්න අවස්ථාව ලැබුණේ මොකක් නිසාද? බුද්ධ ශාසනය නිසා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ නමගේ පහළ වීම පියාණින්ම කරන්න බැරි තරම් වටිනා දෙයක්. ඒක මේ සූත්‍ර පාඨයෙන්ම පැහැදිලි වෙනවා තථාගතස්ස අරහතු සම්මා සම්බුද්දස්ස පාතු භාවෝ දුර්ලභෝ ලෝකස්මි. තථාගත කියලා කියන්නේ මොකක්ද? තථාගතයන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ හඳුන්වන නම් රාශියක් තියෙනවානේ. උන්වහන්සේ හඳුන්වන නම් ශබ්ද කෝෂයේ තියෙන විශාල වශයෙන් බුද්ධෝ දස බලෝ සත්තා සම්බන්‍යෝ දීපදුත්තමෝ සමන්ත චක්කු භගවා මේ වගේ නම් වලින් බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා. සූත්‍ර දේශනාවල ගොඩාක් අපි දැකලා තියෙන තථාගත කියන වචනේ තියෙනවා. මොකද තථාගත කියන වචනේ තේරුම දන්නවද? පාලි භාෂාවෙන් තථා කියලා කියන්නේ එසේ වූ කියන එක. මොකද්ද? එසේ වූ මෙසේ නෙවෙයි. එසේ වූ. තථා ආගත කියන්නේ එසේ වූ තත් තත්වයට පත්වෙච්ච උත්මයක්. මෙසේ වූ තත්වයට නෙවෙයි. එසේ වූ තත්වයට. දැන් බලන්න පින්නතුනි මේක පොඩ්ඩක් තේරුම් ගමු. දැන් බලන්න අපි කවුරු හරි කෙනෙක් දැක්කහම සංසන්දනය කරන්න පුරුදු වෙලා තියෙනවානේ. කෙනෙක් දැක්කහම කියන ආනේ ඔයා අහවලා වගේමයි කියලා කියනනේ අපි. ඔයා ආරයා වගේ කියලා කියනවා. ගෙදරකට ගියාම කියන මේ ගෙදර වගේමයි අහවල් ගෙදර කියලා කියනවා. ඊළඟට රටකට ගිය මිනිස්සෙක් කියනවා මේ රට වගේමයි අහවල් රට කියලා. තියෙන දෙයකට තව දෙයක් සංසන්දනය කරනවා. ඒතර බලන්න තථාගත කියලා කියන්නේ එහෙම ලෝකේ සංසන්දනය කරන්න වස්තුවක් නැහැ. මෙසේ වූ தത്വයටපත් වෙච්ච උත්තමය නෙවෙයි. එසේ වූ තත්වයටපත් වෙච්ච උත්තරයක්. එතකොට ඒකෙන් අපට තේරෙනවා බුදුරජාණන් වහන්සේගේ තියෙන මහිමය. තථාගත එසේ වූ තත්වයට පත්විච්ච උත්තමයා. පින්නතුනි මේ බුද්ධ ශාසනයේ වැඩියෙන්ම බුදුගුණ දේශනා කරපු ශ්‍රාවකයන් වහන්සේ තමයි සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. පටිසම්භිදා මග්ගපාලි කියන ග්‍රන්ථයේ සඳහන් වෙන සියලු බුදු ගුණ දේශනා කරලා තියෙන්නේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. දැන් ඔය ත්‍රිසත්‍ය ඥාන, සත්‍යත්‍ය ඥාන, සෝලස මහා ඥාන, අට්ඨාර සාවේනික බුදු ගුණ මේ සියල්ලම දේශනා කළේ සරියුත් මහරහතන් වහන්සේ. හැබැයි සරියුත් මහරහතන් වහන්සේටවත් මේ බුදු ගුණ නම් කියලා දෙම කරන්න පුළුවන් කම නැහැ. අනන්ත අපරිමාණ බුදු ගුණ සමුදායක් තියෙනවා. එතකොට දැන් සමහර අය හිතනවා එහෙමනම් ඇයි බුදු ගුණ නවයක් හැටියට දේශනා කරේ? දැන් අපි ඉගෙනගෙන තියෙන අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා. එතකොට ඇයි බුදු ගුණ නවයක් හැටියට නම් මෙතන තියෙන අනන්ත අපරිමාණ බුදු ගුණ සාගරයක් තියෙනවනම් පින්නතුනි මෙතන බුදු ගුණ නවයක් හැටියට දේශනා කරන්නේ අර අනන්ත අපරිමාණ බුදු ගුණ මේ නවයට කොටු කරලා තියෙන. අපිට තේරුම් ගන්න. එහෙම නැතුව බුදු ගුණ නවයකින් අපිට සීමා කරන්න පුළුවන් කමක් නෑ. දැන් බලන්න අපි බුදු ගුණ සලකන්නේ සියලු කෙලෙස් නැති කළා අරහං. පරෝපදේශ රහිතව ධර්මය අවබෝධ කළා සම්මා සම්බුද්ධ. සියලු විද්‍යාවන් දැනගෙන ඒ විද්‍යාවන් තුළ ජීවත් වුණා විද්‍යාකරණ සම්පන්න. සුන්දර ගමනින් සුන්දර නිවනට වැඩම කළා. මේ සුන්දර ගමන කියන්නේ මේ ලාලිත්‍යයෙන් යන ගමන නෙවෙයි. කොහොමත් උන්වහන්සේලාගේ ගමන හරියම සංවරශීලී. එතන ගමන කියන්නේ වැඩපිළිවෙල. අපි ළමයෙකුට උනත් කියන්නේ පුතා ඔයා යන ගමන එච්චර හොඳ නෑ කියලා කියනෝ නේද? ගමන නෙමෙයි අපි කියන්නේ ඔයාගේ කලකිරියාව හොඳ නෑ. ඔයා යන වැඩපිළිවෙල හොඳ නෑ. එහෙනම් මෙතන සුන්දර ගමනෙන් කියන්නේ හොඳ වැඩපිළිවෙලකින් උන්වහන්සේ ගමන් කළා සුගතෝ. ලෝකවිදු සියලු ලෝකයන් අවබෝධ කරගෙන ඒ ලෝකෙන් උන්වහන්සේ තර වුණා ලෝකවිදු අනුත්තර ඊළඟට උන්වහන්සේ দমনය කරන්න අමාරු දෙවියන් මිනිසයන් මාරයන් යක්ෂයන් দমনය කළා අනුත්තර පුරුෂ ධම්ම සාරති දෙව් මිනිසුන්ට සාත්‍රු වහන්සේ සත්තා දේව මනුස්සානම් ඒ වගේම මේ පරම ගහම්බීර චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අන් අයට අවබෝධ කෙරෙව්වා බුද්ධ මේ සියලු බුදු ගුණ දරා ගන්න උන්වහන්සේ භාග්‍යවන්ත වුණා භගවා මේ විදිහට පින්නතොලි අපි ඔය නවාරහාදී බුදුගුණ දැනගෙන තියෙනවා. හැබැයි ඔය අරහම් බුදුගුණේ සවිස්තරවම දැනගන්න ගියොත් වෙනතුන එක කෙලවරක් නෑ. එතන අනන්ත අපරිමාණ බුදුගුණ සාගරයක් තියෙනවා. එහෙමනම් අර පින්නතුලට මතක ඇති මිහින්තලේ කළු දීපකුණේ අර කළු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ එදා තුන්යම් රාත්‍රිය මේ ලංකාවේ බුදුගුණ දේශනාවක් කළා. කාලකාරාම සූත්‍රය මුල් කරගෙන. ඉතින් එදා මේ රටේ රජකම් කරපු සද්ධාතිස්ස රජුරුවත් මේ බණ අහන්න ආවනේ. ධර්ම දේශනාව අවසන් වෙලා රජුරුව සාදනාද පැවැත්තුවා. කිව්වා ස්වාමීන් වහන්සේ පුදුමයි බුදුගුණ සාගරයක් දේශනා කළාන් කියලා. එතකොට බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ දීපු උත්තරේ මොකක්ද? මහරජතුමනි බුදු ගුණ සාගරයක් නම් මහා සාගරයක් නම් සතර මහා සාගරයේ වගේ නම් මන් දේශනා කළේ ඒකින් ඉදි කටු සිදුරකින් එන වතුර බින්දුවක් වගේ. වතුර බින්දුවක් කියන්නත් බෑ. ඉදි කටු සිදුරකින් කොතර වතුර චුට්ටක් දෙන්නේ. අන්න ඒ වගේ ප්‍රමාණයක් තමයි මම දේශනා කළේ. එහෙමනම් පින්නතුනි අපි වගේ කෙනෙකුට හිතන්නවත් බෑ. ඒ බුදු ගුණ පියාණෙම කරන්ඩ කිසිසේත්ම පුළුවන් කමක් නැහැ. දෙවෙනි බුද්ධ ශාසනයක් සම්මුඛ විච්ච පිරිසක් මේ පිරිස. එහෙමනම් අපිට මහ ලොකු කාලයක් නැහැ. බොහෝම ටික කාලයක් තියෙන්නේ. මේ ජීවිතේ වටිනවා කියලා කියන්නේ වෙන දෙයක් නිසා නෙවෙයි. බුදුර බුද්ධ ශාසනය ලැබිච්ච නිසා. එහෙමනම් පළවෙනි දුර්ලභ කාරණේ මේ ජීවිත තුළින් ඉස්මතු වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවෙනි දුර්ලභ කාරණේ දුවනාස්සය නෙවෙයි. උන්වහන්සේ වදාලා දෙවෙනි දුර්ලභ කාරණේ තමයි තථාගතයන් වහන්සේ නමක් ලෝව පහළ වෙලා දේශනා කරන ධර්මය ඉගෙනගෙන ඒ ධර්මය ලෝක සත්වයාට දේශනා කරන දේශකයා දුර්ලභයි කියනවා. එතකොට බලන්න බණ කියන ස්වාමීන් වහන්සේ නමකට කොච්චර සතුටු වෙන්න පුළුවන්ද? මොකද ධර්ම දේශකයන් වහන්සේ දෙවෙනි වෙන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට විතරයි. හැබැයි ඒ බුදුබණ පින්නතුනේ බුදුබණ හැටියටම කියන්නත් ඕන. දැන් තමන් නිකන් ගොඩනගාගත්ත දෙයක් සමාධියක් හරි අමුතු දෙයක් තමන් ගොඩනගාගෙන තමන්ට තේරෙන විදිහට කියන්න ගියොත් අන්තරයි. ඒතර මේක මේ බණ කියනවා කියන එක අතුර යනවා වගේ වැඩක්. දැන් හිතන්න මගේ අදහසක් මම මෙයන්ට කියලා දෙනවා බුදුරජාණන් වහන්සේ වදාලා කියලා. කොච්චර වැරදි වැඩක්ද ඒක නේද? මගේ අදහස. මේ අත්තු සාදු කියලා පිළිගන්නවා. ඇයි? කියන්නේ දේශකයා කොහොමද මේකයි තථාගතයන් වහන්සේ වදාළේ. හැබැයි අදහස කාගේද? කොහොඳුන් කෙනෙකුගේ අදහස. ඉතින් එහෙම නෙවෙයි තථාගත දේශනාවේ මෙන්න මෙහෙමයි සඳහන් වෙන්නේ. මම හිතනවා මෙන්න මෙහෙම අදහස මේ අදහස ටිකක් කල්පනා කරලා බලන්න ඒ වගේ කියන්න පුළුවන්. එහෙම නැතුව තමන්ගේ අදහස බුදුරජාණන් වහන්සේ වදාලා කියලා කියනවා නම් ඒක හරි වැරදි. මේක පින්නතුන දෙලිපියෙන් කිරි කනවා වගේ වැඩක් තමයි බන කියනවා කියන්නේ. එහෙමනම් මේක බොහොම පරිස්සමට කරන්න ඕන දෙයක්. මොකද එහෙම නැති වුණොත් විශාල ඒ දේශකයා ලොකු අගාධයකට තමයි ඇද වැටෙන්නේ. එහෙම මම විශේෂයෙන් අවධාරණය කරලා කියන්න හේතුව බලන්න අද කී දෙනෙක් පින්නතුනේ අමුතු අමුතු දේවල් හිතට අරගෙන අමුතු දේවල් දේශනාවන් ශ්‍රවණය කරමින් අමුතු මාර්ගවල යනවා නේද? ඉතින් ඇත්තටම අර සුගතිගාමි වෙන්න තිබිච්ච එකක් වළක්වගෙන ඒක හොඳ නෑ මේක හොඳ නෑ මල් පූජා කරන්න හොඳ නෑ බුද්ධ පූජා හොඳ නෑ ඕක නෙවෙයි ශාසනි ඉතින් එහෙම නෙවෙයි මේක බොහොම සමබරව යන්න ඕන අර ඒවා මේවා ප්‍රතික්ෂේප කර කර කේන්තියෙන් එහෙම ගිහිල්ලා හරියන්නේ නෑ ඇත්තටම අපි හැම දෙයකදීම අපේ හිත දිහා බලන්න ඕන මොකක් හරි අරමුණු කරගෙන අපට කේන්ති යනවනම් අපට ඇලීම් ඇති වෙනවනම් ඒව තමයි අපි අඩු කරගන්න ඕනේ එහෙමනම් <clears throat> දැන් පින්නතරට පැහැදිලි දෙවනි දුර්ලභ පුජ්‍යලයා කවුද? ධර්මය දේශනා කරන දේශකයා. ඒතර පින්නතුල ඒ අතිමුත් හරි වාසනාවන්තයි ධර්ම දේශකයන් වහන්සේලා පින්නතුලට ලැබිලා ඉනවා. තුන්වෙනි දුර්ලභ පුජ්‍යලයා තමයි ඒ ධර්මය දරා ගන්න පුජ්‍යලයා. එතකොට පින්නතුනේ ඒක දැන් මෙයත් අන්ට උනත් පුළුවන්නේ. ඒ දුර්ලභ පුජ්‍යලයා බවට පත් වෙන්නේ නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය හොඳට දරා ගන්නවා. දැන් බලන්න අපේ පැරණි ආත්මලා සීලාට පිරිත් පොත කටපාඩම්. සතිපට්ඨාන සූත්‍රේ කටපාඩමින් කියනවා. පැරණි මිනිස්සු. ඉතින් බලන්න දැන් අපි සිංහලෙන් මේක තේරුමක් හිතුව මතක තියාගන්න එක වටිනවා. හැබැයි pāli භාෂාවෙන්ම ඒ බුද්ධ වචනේ දැන් pāli භාෂාව කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරපු භාෂාව. ලෝ 15 වෙනි සියලු බුදුරජාණන් වහන්සේලා බණ කියන්නේ pāli භාෂාව. ඒතර මේ pāli භාෂාව හරිය ගැඹුරු භාෂාවක්. හැබැයි මේ භාෂාවේ විශේෂත්වය මේ භාෂාවේ කුණු හරප නැහැ. කුණහරප වචන නෑ මේකේ. එතකොට බලන්න එතකොට ඒ තරම් පුදුම භාෂාවක් තමයි පාලි භාෂාව. ඒ භාෂාවෙන්ම අපිට තථාගත ධර්මයේ සූත්‍රයක් දෙකක් හරි මතක තියාගන්න පුළුවන් නම් දැන් මෙතන නම් අකිනොට ධම්මචක්ක පාඩම් කොච්චර වාසනාවක්ද නේ හිතලා බලනකොට ලෝ පහළ වෙච්ච සියලු බුදුරජාණන් වහන්සේලා දේශනා කරන ප්‍රථම දේශනාව අපට පාඩම්. ඊළඟට රතන සූත්‍ර දේශනාව. පාඩම් නම් කොච්චර වටිනවද? ඒ වගේ පින්නතුණි ධර්මයේ දරාගන්න පුජ්‍යලයා දුර්ලභයි. දැන් බලන්න අපි චෛත්‍යයට වඳින්නේ ඇයි? නිකන් චෛත්‍යයට වඳින්න හේතුව ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන නිසා. ඒකට අපි කියනවා ධාතු චේතිය. එතකොට බලන්න අපේ චෛත්‍යයට වඳිනවා. ඒ වගේ තමයි පොඩි දරුවෙක් හරි. ධර්මයේ දරාගෙන ඉන්නවා නම් ඒ දරුවට ධම්මචේතිය කියලා වැන්දට කමක් නැහැ කියනවා. දෙමව්පියන්ට උනත් වඳින්න පුළුවන්. මොකද ඒ දරුවා ධර්මයේ දරාගෙන ඉන්න කෙනෙක්. එහෙමනම් තුන්වෙනි දුර්ලභ පුජ්‍යලයා බවට අපටත්පත් වෙන්න පුළුවන්. හතරවෙනි දුර්ලභ පුජ්‍යලයා තමයි ඒ ධර්මයට අනුව ජීවිතේ ගත කරන පුජ්‍යලයා. ධම්මානුධම්ම පටිපන්න පුජ්‍යලයා. යෝපන බික්ඛු ධම්මානුධම්ම පටිපන්නෝ විහෙරති සාමිච්ච පටිපන්නෝ අනුධම්මචාරී සෝ තථාගතං සක්කරෝති ගරු කරෝති මාමේති පූජේති පරමාය පූජාය පටිපත්ති පූජාය උන්වහන්සේ පිරිනුවන් මංචකී වැඩ ඉඳගෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසට වදාලේ මට කරන ලොකුම සත්කාරය මට කරන ලොකුම බොහොමනේ මට කරන ලොකුම ගරුකාරය තමයි ප්‍රතිපත්තියෙන් සරුවත්යන් වහන්සේ පූජා කිරීම. උන්වහන්සේ අපෙන් අපේක්ෂා කළේ ප්‍රතිපත්තියමයි. ඉතින් උන්වහන්සේට කළේ පූජා දෙකයි ආමිත පූජාව ප්‍රතිපත්ති පූජාව. හැබැයි ප්‍රතිපත්ති පූජාව අගේ කළා ඒකෙන් අදහස් කරන්නේ ආමිෂයේ ප්‍රතික්ෂේප කරා කියන එක නෙවෙයි. මේ දෙකෙන් වටින්නේ ගොඩාක් උන්වහන්සේ අපේක්ෂා කරේ ප්‍රතිපත්තිය. එහෙනම් මේ ධර්මයට අනුව ජීවත් වෙන පුජ්‍යලයා දුර්ලභයි කියනවා. දැන් පුජ්‍යලෝ හතර දෙනයි. පස්වෙනි පුජ්‍යලයා ටිකක් වෙනස් එක්කෙනෙක්. කතන්නෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්ති. කළ ගුණ ධම්ම කළ ගුණ සලකන පුජ්‍යලයා දුර්ලභයි කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළා විතරක් නෙවෙයි ක්‍රියාවෙන්ම පෙන්වනවා. අනිමිෂ ලෝචන පූජාව කරේ කළගුණ සලකන්නද මේ හිතක් පිටක් නැති ගහකට පවා කළගුණ සලකලා තියෙනවා. ඒ ආభాසය ලබාගෙන තමයි අපේ පෙරණි මුතුන් මිත්තෝ කුඹරට ගිහිල්ලා කුඹුරු වැඩ පටන් ගන්න උදැල්ලට වැඳලා. අපේ අම්මලා බත් මුට්ටිය දිපේ කියලා බත් මුට්ටියට වඳිනවා. මේ ආభాසය ආවේ කොහෙන්ද? බුදුරජාණන් වහන්සේ කිව්වා. මං හොඳටම දන්න දෙයක් තමයි කළ ගුණ දන්න කළ ගුණ සලකන අයට කවදාකවත් වරදින්නේ කළ ගුණ අමතක කළ ගුණ නොසලකන අය බලා ඉද්දි පින්නතුලින් සාම් දෘෂ්ටි කොම් පිරිනවා ඒක අපට ඕන තරම් මේ සමාජයේ සාධක තියෙනවා එහෙමනම් පස්වෙනි දුර්ලභ පුජ්‍යලයා තමයි කළගුණ දන්න කළගුණ සලකන පුජ්‍යලයා. එහෙනම් අපේ පින්නතුල්ලා ලොව දුර්ලභම කාරණා පහ තමයි දැන් මේ ශ්‍රවණය කළේ මොනවද ඒ පහ බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම දුර්ලභයි ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ දේශනා කරන දේශකයා දුර්ලභයි ඒ ධර්මයේ දරාගන්න ලැබීම දුර්ලභයි ඒ ධර්මයට අනුව ජීවත් වීම දුර්ලභයි ඒ වගේම කළගුණ දන්න කළගුණ සලකන පුද්ගලයා දුර්ලභයි ඒ අංශයෙන් බලනකොට මේ දුර්ලභ කාරණා පහම අපට ලබා ලැබිලා තියෙනවා. ඒ අවසාන කාරණේ අපි ඉතින් හදාගන්න ඕන දෙයක්. එහෙමනම් මේ හැම කාරණයක්ම අපි ඉතින් හදාගන්න ඕන. එහෙමනම් පින්නතුනේ මේ දුර්ලභ කාරණාවන්ගෙන් විපුල ඵල නෙලා ගන්නට හැම දිනාටම ශක්තිය බලය ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති